ඊයේ ප්‍රශ්න ගොඩක් තිබුණා. මම මෑණියන්ට ආරාධනා කරනවා අද අපි බලමු උත්සාහ කරලා ඔක්කොම ටික ඉවර කරගන්න. හොඳයි, දරුවන් සන්නේ දීර්ඝාෂය. අවසරයි ස්වාමීන් වහන්සේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව කරන විට සිත හොඳින් සතිමත් වේ. පාද ගැන දැනීමක් නැත. යටිපතුල් පොළවේ ගැටීම පමණක් දැනේ. එය තද ගතිය, සීතල ගතිය, හමා යන ගතිය වශයෙන් එය ධාතු වශයෙන් මෙනෙහි කරන්නද නොයසේ නම් નિરાයාසයෙන් වන සක්මන දිහා සතියෙන් බලා සිටින්නද ඔබ වහන්සේට අජරාමර නිවන් සුව අත් වේවා Mm-hmm. මුලදී පොඩ්ඩක් මෙනෙහි කරාට වරදක් නැහැ. ඒ කියන්නේ දැන් ආරම්භක යෝගියෙක් නම් අපිට මේ දැන් අපිට රළු ගතියක් වැටෙනවා, දුරෝස ගතියක් වැටෙනවා, සියුම් ගතියක් වැටෙනවා, සිසිල් ගතියක් වැටෙනවා. මේ හැම එකක් ගැනම බොහොම තීක්ෂණව, බොහොම හිත යොදලා බොහොම උනන්දුවෙන් බලන එක වටිනවා. මොකද එතකොට තමයි අපිට මේකේ තියෙන මේ යථා ස්වභාවය තේරෙන්නේ. අපි නිකන් අර එක පාටම උතන කම්මැලි වුණොත් මේක බලන්නේ නැතුව අපිට වමනා කරන ධර්මතාවයන් හිතේ මේ වඩා ගන්න හැකියාවක් නැහැ. ඒ නිසා හොඳට විස්තර පේන විදිහට විස්තර බලනා සුළුව මේ දේ මේ භවනාවේ යෙදෙන එක වටිනවා. එහෙනම් බලන්න දැන් අපිටම පාදයේ ස්පර්ශ වෙනකොට හොඳට පටන් ගන්න තැනම මුලින්ම අපි තුමු ඇඟිලි තුඩු ස්පර්ශනවා නම් එතනින් එතනින් කොහොමද මේ ස්පර්ශය පටන් ගන්න ඊළඟට කොහොමද ටික ටික ඒක වෙනස් වෙන්නේ ඊළඟට ඒවා පවා නැතිලා යන්නේ කොහොමද ඊළඟට නැවතත් පාදයේ ඊට එහා තියෙන කොටස් කොහොමද ස්පර්ශ වෙන්නේ අන්තිම වශයෙන් අපි තුමු විලුඹ ප්‍රදේශයේ කොහොමද ස්පර්ශ වෙන්නේ ඉතින් මේ විදිහට හොඳට හිත යොදලා සතිය යොදලා සියුම්ව ඒ තැනට හිත නාභිගත කළා වගේ මේක බලන එකේ වටිනකමක් තියෙනවා ඒ නිසා මේ කම්මැලි වෙන්න එපා මේකේ පොඩි ආයාස කරගතියක් තියෙනවා මුලදී. හැබැයි මේක බැලීම හරහා තමයි අපි ක්‍රමානුකූලව අරමුණු නොගන්නා මට්ටමකට හරි එහෙම නැත්නම් අරමුණු වල තියෙන මේ රසය ඒකාකාරී වෙලා යන තත්යකට එන්න තියෙන්නේ අරමුණු මුලින් නිමිති ගැනීම හරහායි. අපිට එකපාරටම නිමිති නැති ස්වභාවයකට එන්න බෑ. මුලින්ම හොඳට මේ සමීපව නිමිති ගැනීම අවශ්‍ය වෙනවා. ඊට ඊට පස්සේ තමයි ඊළඟ අධ්‍යයනයේදී තමයි ඉතහාට යන්න තියෙන්නේ. ඒ නිසා මුලදී මේ විදිහට විස්තර බලන එකේ වරදක් නැහැ කියලා තමයි කියන්න තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ ස්වාමීන් වහන්ස ගරු ස්වාමීන් වහන්ස මා ආනාපාන සති භාවනාව කරන විට බොහෝ අවස්ථාවලදී හුස්ම රැල්ල ඉක්මනින් සංසිඳී යයි. ඉන්පසු සිතට පැමිණෙන්නේ බොහෝ දර්ශනයන්ය. ඇල දොළ කුඹුරු ලොකු ගස් සහිත වනයන්ය. මේ දෙස බලා සිටින්නේ එහි පැමිණීමත් ඒවා එතන එතනම නැතිවීමත්ය. මෙසේ බොහෝ වේලාවක් බලා සිටියත් පෙනෙන්නේ මේ දර්ශනයන්ය. ගරු ස්වාමින් වහන්සේ මෙය මනෝ විකාරයක්ද කියා සිතේ. ඔබ වහන්සේගෙන් උපදේශක් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. දැන් සාමාන්‍ය ක්‍රමවේදය ගත්තොත් අපිට සාමාන්‍යයෙන් දැන් කාම ලෝකයේ අපි කාම වස්තුන් පරිහරණය කළා විවිධාකාර වැඩ කටයුතු නිරත වෙලා ඊට පස්සේ අපි දැන් භාවනාවක් කරන්න පටන් ගත්තාම අපිට විවිධාකාර කාම සංඥා එනවා. ඉතින් ඒ කියන්නේ අපි ගෙදර ద్వාරේ කරපු දේවල් වේවා, ඊළඟට දැකපු කියපු දේවල්, අසුරු කරපු දේවල්, ඉතින් ඔක්කොම ටික ඔළුවට එනවා. ඉතින් ඕක පොඩ්ඩක් මැඩපවත්තන්න, එහෙම නැත්නම් ඕකෙන් හිත මුදව ගන්න තමයි අපි මේ රූප කර්මස්ථානයක් ඉදිරිපත් කරගන්නේ. ඒතකොට රූප කර්මස්ථානයේ ටිකක් සමනය වෙනකොට ඒකේ ටිකක් හිත යෙදෙන්න පටන් ගත්තාම ඔන්න රූප සංඥා එන්න ගන්නවා. ඒක Taman තේරුම් ගන්න ඕනේ. දැන් මේ එන්නේ අර හිතේ පොඩි තැම්පත් ගතියක් ගතියක් ඇති වුණාට පස්සේ තමයි මේ විවිධාකාර රූප සංඥා එන්නේ. දැන් මේකට රැවටුනොත් මේක හොඳයි කියාගත්තොත් එතනම අපි අහු වෙනවා. ඉතින් මෙතෙන්දී අපි මේ එකක්වත් වැඩක් නැහැ. මේක සියල්ල නිස්සාරයි. මේක හිතන්න පුළුවන් ඉතින් මනෝ විකාර කියලා හිතා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේවයි නිකන් මේ පරණ එක්ක මතකයන් එහෙම නැත්නම් මොනවා හරි යම් යම් හේතුන් නිසා හට අරගෙන තියෙනවා. මේවැ කිසිම වැදගැම්මකට නැහැ කියලා කෙලින්ම මේ අතහරින්නයි තියෙන්නේ මමත් නෙමෙයි මගේත් නෙමෙයි මගේ ආත්මයත් නෙමෙයි කියලා කෙලින්ම ඒ පේන රූප සංඥා අතහරින්න අවශ්‍යයි මේ එකක්වත් අරමුණු කියන්නේ අරමුණු කිරීම පවා තේරුමක් නැහැ. يعني මේකේ තියෙන්නේ මොනවාද කින්ද මන්ද කියලා බලන එක පවා කාලේ නාස්ති කිරීමක්. ඒන ටික ඔහොම අතහැර අතහැර යන්න කාලයකදී ඔක දුර වෙලා යනවා. ඒ කියන්නේ මුලදී ටිකක් එනවා තමයි. හැබැයි කාලයක් යනකොට ওই ටික ඉවත් වෙලා යනවා. දුර වෙලා යනවා. ඒත් ඉතින් පොඩ්ඩක් ඉවසැඟීමෙන් යන්න ඕනේ. ඒක අර පුජ්‍යලයානෝ වෙනස් වෙනවා. ඇතම් කෙනෙකුට බොහොම සුළුෙන් ඉන්නේ. ඇතම් කියන්නේ ටිකක් ඔය සංඥා බහුල චරිතවලට මොක සෑහෙන දුරට එනවා. ඉතින් මේ ඕකට කිසිම වටිනාකමක් නොදී ඒකට අපි අනුග්‍රහ නොකර යන්න ඇරීමෙන් තමයි ඒක දුර්වල වෙන්නේ. අපි යම් අවස්ථාවක මේක කොයි එකක්ද මේක ජයසිරි මහ බෝධියද මේක බුදුහාඳුරුද කියලා මේක ගැන පොඩ්ඩක් විමසිලිමත් වෙලා ඒකට ආවඩන්න ගත්තොත් ඔන්න අපි එතන අහු වෙනවා. ඒ නිසා මොනාවත් කමන්නේ ඒම් අතරින්න කිසිම වටිනාකමක් නොදී අන්තිමට ওই ටික දුර වෙලා යාවේ. ඊළඟට දැන් ඒවා එහෙම යන අතරේ Tamanට පුළුවන් මූල කර්මස්ථානයේ නැවතත් හිත ගන්න. Tamanට ආස්වාස ප්‍රස්වාසයේ වැටෙනවා නම් නැවත Tamanගේ ප්‍රධාන අවධානය මූල කර්මස්ථානයට දෙන්න. එතකොට අපි මේ වැඩි අවධානයක් අරවට දෙන්නේ නැති හින්දා ඒවා ඉබේටම මේ අහෝසි වෙලා යනවා. මොකද අපේ අවධානය ප්‍රධාන වශයෙන් යොමු වෙලා තියෙන මූල කර්මස්ථානෙට. නැත්නම් ඇඟේ ඉරියව්වට. නැත්නම් ස්පර්ශ වෙන ස්ථානවලට. නැත්නම් සංවේදනාවලට. මේ වගේ කියන්නේ ප්‍රධාන ඍජු අත්දැකීමට අපි ප්‍රමුඛත්වය දෙනවා නම් අර ටික එහෙම්ම අහෝසි වෙලා යනවා. ඒ හින්දා මෙතෙන්දී උපායශීලී වෙන්න ඕනේ. ගෞරවනීය ස්වාමින් වහන්ස මා කරන කමඨහන උදරයේ පිම්බීම හැකිලීමයි. එම අරමුණ හොඳින් දැනේ. එහි ඇති උදරය උස්වීම පහත් වීම උණුසුම් ගති තදවීම හැකිලීම පහසු බව ගොරෝසු බව මම බව මුලදී දැනේ. ටික වේලාවකදී සිහින්ව දැනෙන අරමුණ නොදැනීමයයි. භාවනා මධ්‍යස්ථානයේදී නම් දවසකට වරක්වත් gederදී දින දෙකකට වරක්වත් මෙසේ දැනේ. ඒ අවස්ථාවේදී කය සැහැල්ලු වී සුවදායකයි. සිතුවිලි නොයන බව දැනේ. අවට ශබ්ද සියුම්ම දැනේ. ඉඳ හිට පිම්බීම හැකිලීමද කය තුල චංචල වීම උණුසුම් තැන් දැනේ. මෙසේ පැයක් පැයකමාරක් පමණ සිටිය හැක. ඇස්සරියාට පසු කිසිම දෙයක් නොකර ඊතා සෙමින් සතිමත් සක්මන් කළ විට සිතගත වැඩ කිරීමට අවට බැලීමට සුදුසු තත්වයකට පැමිණේ. එදිනෙදා වැඩවලදී සිහිනුවන යොදාගෙන සිටීමට උත්සාහ කරමි. නමුත් සිත පිට යන වේලාවල් තිබේ. එවිට ආපසු ගැනීමට පහසුයි. මේ අතර මම පොඩි වේලාවකට හෝ විවේක ගැනීමට හෝ සිතගෙන බලා බලා සිටින වේලාවට පිම්බීම හැකිලිම දකිමි. ඒ අවසන් සමාන ඒ අවස්ථාවේදී ඒ දෙස බලා සිටිමි. සක්මන සෑම පර්යංකයටම පෙර පැය එකක් හෝ භාගයක් සක්මන් කරමි. ගමන බිමනේදී එසේ සිත පිහිටුවාගෙන යමි එමි. වැලි පොළවේ සක්මන් කරන විට ගොරෝසු බව, කකුල එරෙන බව යටිපතුලට දැනෙනවා. කකුල දන හිස ළඟින් සහ වලලු කර ළඟින් නැමෙන දිගහැරෙන බව නිරීක්ෂණය කරමි. කකුල තබන විට හා උස්සන විට විලුඹ පැත්ත පොළවේ ගැටෙන හා ඉස්සෙන බව නිරීක්ෂණය කරමි. අන්තිමේදී දැනෙන්නේ සක්මන් කරන බව නොව සක්මන කෙරෙන බවය. මෙහි යම් ස්ථානයකට එකතු කරගත යුතු හෝ කපා හැරිය යුතු ස්ථාන තිබේ නම් පැහැදිලි කර දෙනමෙන් දෙනසේක්වා තෙරුවන් සරණයි. මුකුත්ම එකතු කරන්න දෙයක් නැහැ. හොඳටම කළා තියෙනවා කියලා තමයි කියන්න තියෙන්නේ. මේ වැඩේ හරියටම තේරුම් අරන් තියෙනවා. හොඳට විස්තර බලමින් ගිහිල්ලා තියෙනවා. උනන්දුවෙන් කරගෙන යන්නයි තියෙන්නේ. පින්වත් සාමීන් වහන්සේ මා ගිය මාස කීපයක සිට මා පසුගිය මාස කීපයක සිටම ඊතා වීරයක් දරා බණ භාවනා කොට මා ගැනම සතුටටපත් වීමට පුළුවන් වීරයක් තිබුණි. නමුත් පසුගිය දින කීපයක සිට හරිම උදාසීන ගතියකින් සිත ගත්ත සමා සිත යට වී බණක් ඇසුවත් භාවනා කළත් එපාවුණු ගතියක් ජීවිතේ පාළු ගතියක් වගේ දැනෙනවා. ඊයේ භාවනාව හොඳට හිතට අරගෙන පටන් ගත්තත් පෙර පැවති විදියට හිත එකඟ නොවී යයි. මාගේ ප්‍රශ්නය එසේ ඇතිවුණු සිතට නැවත පෙරමෙන් සිතේ ඒකාග්‍රතාවයට ඒම අමාරුද? දෙක කාලෙන් කාලයට එපා වීම සිදුවන්නේ ඇයි? තෙරුවන් සරණයි. මට ලොකු සායනන්සේ දැන් මතක් වුණේ ඔක එනකොට මේ ලොකු සායනන්සේ හිටියානම් අර සින්දුව කියනවා මේ ගුණදාස කපුගේ වන්තයගේ මේ මේ කෙසේ නමුත් මේ ඉතින් ඒ කියන්නේ අපිට ඉතින් දැන් හැමදාම ඉතින් නත්තල් නැහැනේ නේද? සාමාන්‍ය ඉතින් හිතුව ගමන් ওই වගේ දේවල් සිද්ධ වෙනවා. ඉතින් තියර <clears throat> අවශ්‍ය නම් බුද්ධානුස්සතිය වගේ දෙයක් එහෙම නැත්නම් මරණ සතිය පොඩ්ඩක් වඩලා Tamante උද්‍යෝගය ඇති කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපිව ඒ කියන්නේ අපිට සමාජලාවට අනිත් කටයුතු වල යෙදෙනකොට ඉතින් අර මේ කල යුතු දේ මේකයි කියන අවධානය ගිලිහිලා යනවා. සමාජලාවට ඉතින් භාවනාවේ තරම් රසයක් එන්නෙත් නැහැ. හරි මේ ඒකාකාරී ඉතින් හුස්ම දිහා බලන් ඉන්නවා. ඉතින් මුකුත් නෑ නේද කියලා ඉතින් අනිත් පැත්තට ඉතින් පොඩි පසුතැවිල්ලක්, දෝමනස්සයක් එනවා. හැබැයි ඉතින් ඕක මඩ පවත්ගෙන යන්න Tamanට කියන්නේ සුතමේ ඥානයේ පැත්තකින්, චින්තාමේ ඥානයේ පැත්තකින් ඉතින් අනුග්‍රහ කරන්න ඕනේ. මේක තමයි කරන්න තියෙන්නේ. මේ කරොත් අනිවාර්යයෙන්ම මේ මට ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. ඉතින් මුලදී මේ වගේ යම් යම් පසුබෑම් වල ලක් වෙනවා. අනිත් අයටත් මේක සාධාරණයි. කියලා ඉතින් Tamanට පුළුවන් තරම් මේ සුතමේ ඥානයේ පැත්තෙන්, චින්තාමේ ඥානයේ පැත්තෙන් Tamanව ධෛර්යමත් කරගන්න. මොකද ඉතින් කිසිසේත්ම ඉතින් මේ භාවනා ජීවිතේ හැමදාම ඉතින් බොහොම සුවය ලබන සුළු විදිහට හැමදාම සුමේ පස්සද්ධියක් සුඛයක් ප්‍රීතියක් දැනෙන අවස්ථාවක් නැහැ. මේ මේක බොහොම ඉතින් අඩු වැඩි වෙවි යන මාර්ගයක් තියෙනවා. අටලෝ දහම මෙතනක් තියෙනවා. ඉතින් මේක තේරුම් ගන්න තියෙන්නේ. හැබැයි තමන්ට තමන් හොඳට මුලින් භාවනා කළා. කළා හැබැයි දැනුත් යම් කම්මැලි ගතියක් තියුණත් ඒත් භාවනා කරනවා නම් අන්න ඒක තමයි මේ වටින්නේ. මොකද එතකොට දැන් සාමාන්‍යයෙන් ලොකු සාන්නාංශයේම හොඳට يعني උනන්දු කරන්නේ අපිට දැන් අපි සකස් කරගත්තා නම් හොඳ කාලසටහනක් Tamanට කරන්න එපා වෙලා තිබුණත් ඒත් කරනවා. يعني උනන්දුව තිබුණත් ඒත් කරනවා උනන්දුව නැතත් ඒත් කරනවා. මේක නිකන් අර බුදුජානන් වහන්සේ වෙනුවෙන් කරන බුද්ධ කෘත්‍යයක් වශයෙන්, නැත්නම් බුද්ධ වතක් වශයෙන් මේක කරනවා මේකේ අර හැමතිස්සෙම ප්‍රතිඵල ඉල්ලන ස්වභාවයක් නැහැ. ප්‍රතිඵල අපේක්ෂාවක් නැහැ. මේක තමයි මට කරන්න තියෙන්නේ මේක තමයි මට මේ මනුස්ස ජීවිතේ ගන්න තියෙන ප්‍රයෝජනය කියලා අර හොඳට ඒ පැත්තෙන් අර ප්‍රතිඵල ඔස්සේම ගියාම මේකෙන් යම්සේ සුවයක් ලැබේවි කියලා අර ඒ ඔස්සේ කියන්න ගියොත් ඒක නොලැබුණාම එක්තරා අන්දමක පසුතැවීමක් ඇති වෙනවා. ඒ වුණොට නෑ මේක මම මොනක්වත් ඕනේ නෑ මම මේක කරනවා කියලා අන්න ඒ වගේ නිකන් හිතේ එක්තරා අන්දමක අදිෂ්ඨානයක් මධ්‍යස්ථ ස්වභාවයක් ඇති කරගත්තාම ප්‍රතිඵල නැතත් කිරීමේ හැකියාව තියෙනවා. මොකද ප්‍රතිඵල ඔය කියන්නේ මුලදී ඔය එක එක ලස්සන ප්‍රතිඵල ඇතම් කෙනා කියවද්දී ඉතින් ඇතම් කෙනා විස්තර කරද්දී තමන්ටත් හිතෙනවා ඇති මේවා මට තාම හම්බුනේ නෑ නේද ආහනමේ කියලා. නමුත් ඒවට වඩා බොහොම කියන්නේ කෙලස් දුරු කරමින් යන මාර්ගයකට තමයි තමන්ට අවතීර්ණ වෙන්න වෙන්නේ. ඒ ඒ මාර්ගය ඔය අපි දකිනාන්දමේ වෛවර්ණ මාර්ගයක් නෙමෙයි. ඒක බොහොම සාමකාමී, ශාන්ත වෙන පරිසරයකට යන්න තියෙන්නේ. එතන අපි හිතන තරම් නිකන් අර නටන ගැයුම් වැයුම් මුකුත් නැහැ. ඉතින් බොහොම සාමකාමී බවක් තමයි ඉන්න තියෙන්නේ. ඉතින් ඔය කම්මැලිකමත් ඒකේම ප්‍රතිඵලයක් කියලා තේරුම් අරගෙන දිගට කරගෙන යන්නයි තියෙන්නේ. හිත තවත් දුරටත් උනන්දු කරගන්න මේක තමයි කරන්න තියෙන්නේ. මේක මම මේ බුදු ජනන් වහන්සේ වෙනුවෙන් මම මේක කරන්නේ. මට මේකෙන් මුකුත් උවමනා නැහැ. අන්න ඒ වගේ යම්සේ මානසිකත්වය පොඩ්ඩක් වෙනස් කරගත්තා නම් මුකුත් අපේක්ෂාවක් නැතුවම කරගෙන යන්න පුළුවන්. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස මූල කර්මස්ථානය සක්මන් භාවනාව සක්මනේහි සතිය පිහිටුවා මළුවේ ඒමේ අත කීප විටක් යන් සක්මන් කළෙමි පාදයට සිත තබා සක්මන් කරන විට තද බව පාදයේ වැලි ඇමිනීම බිම තබන විට නැගෙන චිරිචිරි හඬ මුනුදු බව වැලිවල සිනිඳු බව ආදී ලක්ෂණ මීට පෙර අත්දැක්කෙමි දැන් මට සක්මන් කිරීමේදී සාමාන්‍ය වේගයෙන් සක්මන් කරන විට පහත සඳහන් දෑ අද්දුටු වෙමි. පාදයේ චලනය වීම උකුල් ඇටයේ සිට පා ඇඟිලි දක්වා සිදුවීම බිම තබන පාදය බිම තබනවත් සමගම ඊළඟ පාදය වරහන් ඇතුළේ තියෙන ස්වාමීන් වහන්සේ වම් පාදය දකුණු පාදය ඉදිරියට ඇදීවිත් එය පොළව සමග තෙරපීම එම ක්‍රියාව අවසන් වෙනවත් සමග එසවි තිබූ අනෙක් පාදයේ ඉදිරියට විත් ක්‍රියාව සම්පූර්ණ කිරීම මා සතිය පැවැත්වුවේ මාරුවෙන් මාරුවට බිම පතිතවන පාදයේ යටිපතුල වෙතය එහිදී මෙය සාමාන්‍ය වේගයෙන් සිදුවන ක්‍රියාවලියක් බවත් එහි මම නොසිටි බවත් හැඟුණි මේ හුදෙක් යම් කයේ සිදුවන ක්‍රියාවලියක් මිස එහි සත්වයේ පුද්ගලයෙක් සිටියේ නැත. පියවර තබන සෑම අවස්ථාවකම අවස්ථාවක මෙන්ම ඉදිරියට පියවර ගෙන යන සෑම අවස්ථාවකම වම් පාදයේ සහ දකුණු පාදයේ ඕනෝන් අතර සිදුවන සහයෝගී ක්‍රියාවලියක් බව හඳුනා ගතිමි. සක්මනේ කෙළවරේදී ආපසු හැරීමේදී බිම තිබූ පාදය අඩ කවයකට ආකාරයෙන් සටහන් වී ඊළඟට ඊළඟ පාදය ඉදිරියට යන බව ඉදිරියට යාමට ඉඩකට සලසා දීමත් විය. එහිද මම හෝ කරන්නෙක් නොසිටින ලදී. පාද දෙක හසුරවන සිත් පරම්පරාවක් ඉපදී නැති වී යන බවද අද්දුටු වෙමි. සක්මන කෙළවරේදී හැරීමේදී යමක් පෙනුනද එය හුදු සුදක් පමණක් බව හැඟිනු හැඟුනි. ශබ්ද ඇසුණාට ඒවාට වඩා සතිය පාදවල යටි පතුලට යොමු වී තිබීම ඊටමත් දැඩිය. මෙම අත්දැකීම් වල අඩුවක් තිබේ නම් ඒ පහදා ඉදිරියට යාමට උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. අඩුවක් නෑ. ඇත්තටම ඉතින් වැටහි යුතු දේ වැටහිලා තියෙනවා. ටික ටික ඇත්තම මේ මේ කරන භාවනාව හරහා ඔය කියන්නේ ඔක පොතේ දැනුමක්ම නෙමෙයි. ඇත්තම දැන් Tamanටම තේරිච්ච ප්‍රත්‍යක්ෂ පැත්තකින් එන අවබෝධයක් උතන තියෙන්නේ. ඔක අර අපි පොතින් බලලා මේක අනාත්මයි මේක නාම රූපයි කියලා අර මේ හිතලා ගත්ත එකක් නම් කියලා තියෙන එක තේරුම් නැහැ. නමුත් Tamanටම තේරෙනවා දැන් මෙතන ඔන්න යන්න චේතනාව පහලෙනවා. ඒ අනුව ඔන්න පියවරක් යනවා. ඒ ඒකෙත් පවා බොහොම සියුම් මේ රූප ඒ කියන්නේ දැනෙන දේවල් ඇතිලා නැති වෙලා යනවා. ඔන්න ඊළඟට ඊළඟ පාදේ ඔසවන් තව චේතනාවක් පහළ වෙනවා. ඊළඟට දැනෙන දේවල් ඔස්සේ දැන් අපි තුමු තද ගතියක් බුරුල් ගතියක් ඒවා තියෙනවා නම් ඒවා දැනගන්නවා. ඉතින් මේ හැම එකෙම තියෙන්නේ අර බුදුජනන් වහන්සේ දේශනා කරන මේ කෙනෙක් පුජ්‍යලයක් නැති දැන් දැන් හතර මහා ධාතුන් වල ලක්ෂණ තියෙනවා. ඒ ලක්ෂණ දැනගන්න නාමස්කන්ධයන් තියෙනවා. ඒ කියන්නේ නාම රූප වල එකතුවක් මෙතන තියෙනවා. සත්වේ පුජ්‍යලයක් නැහැ කියන එක Tamanට නිතර නිතරම ඉතින් ප්‍රත්‍යක්ෂ වීමක් වෙන්න ඕනේ. ඉතින් ඒක අර බොහොම ආධුනික විදිහට බොහොම එක්තරා අන්දමකින් මුල් මුල් අවස්ථාවේ වගේ අත්දකින්න ආකාරය තමයි විස්තර වෙන්නේ. ඒක බොහොම හොඳයි. ඒක අර බොහොම හිතට නිස්කලංකව ඕක දිහා බලන් ඉන්න දීලා බොහොම සාමකාමී ඕක දිහා බලනකොට තමයි ওই ටික ගානට වැටහිලා එන්නේ. අපි ඕක අතින් තද කරලා ඕක පෙන්වන්න ගියාට එන්නේත් නැහැ. බොහොම නිස්කලංකව මේකේ යෙදෙනකොට ඔන්න Tamanටම තේරෙනවා මේකේ මේ මේ කරන කෙනෙක් නැහැ. මේ යන්න ඔන්න චේතනාවක් පහළ වෙනවා. ඊළඟට ඒ අනුව පාදයේ එස වෙනවා ඒත් එක්ක Tamanට දැනෙනවා යම්සි බරක් හරි සැහැල්ලු බවක් ඒ වගේ දේවල් ඒවා දැනගන්නා සිතක් තියෙනවා ඊළඟට ඒ කර්ණ තියලා යනවා එන්න ඊළඟට උත්පාදයේ මේ ඉස්සරහට ගෙනියන සිතක් පහළ වෙනවා ඉතින් ඔය වගේ ඉතින් බොහොම සියුම්ම ඔය දේ ඉතින් අත්දකින්න පුළුවන් ඉතින් ඇතම් කෙනෙකුට බොහොම සියුම්ම ඔය දේ වැටහෙනවා ඉතින් නොවැටුණා කියලත් මේ කනගාටු වෙන්න එපා. ඉතින් ඉස්සරහට යනකොට ටික ටික අර තමන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් දියුණු වෙනකොට ඔය යම් යම් අවස්ථාවල එක එක විදිහට හම්බ වෙන්න පුළුවන්. තේරෙන්න පුළුවන්. කෙනෙකුට ඉතින් දැන් ඔය සක්මන් භාවනාවේදී තේරලා තියෙනවා. ඉතින් තවදුරටත් කරගෙන යන්න. එතකොට ඔය අපි අර මොහොතක් يعني බොහොම ෂණ මාත්‍ර වශයෙන් අපිට තේරිච්ච දේ ඊළඟට හොඳට අල්ලා හිටින ස්වභාවයක් තියෙනවා. තෙරුවන් සරණයි ගෞරවනීය සාමීන් වහන්ස සාමාන්‍යයෙන් ආනාපාන සති භාවනාව පැයකට ආසන්න කාලයක් යෙදෙන විට හුස්ම ක්‍රම ක්‍රමයෙන් කෙටි වී සංසිඳී යන බව අත්දැකෙමි. ඉන්පසු ශරීරයේ පවතින සියුම් චලන කම්පන පිම්බීම් නාඩි වැටීම් යන ආදී ඊතා සියුම් මන්දමින් දකින අතර බාහිර ලෝකයේ নানা ප්‍රකාර ශබ්දද ඊතා සියුම් ලෙස දැනේ. මේ අත්දැකීම නිතරම නොව කලාතුරකින්ය. එහෙත් ඊයේ රෑ නිින්දෙන් අවදි වී ඉබේටම ආනාපාණයට යොමු වීමි. වේලාව ගැන අවබෝධයක් නැත. ආස්වාස ප්‍රාස්වාසයේ සිහියෙන්ම යෙදුනද හුස්ම කෙටිවීමක්වත් බාහිර සිතුවිලි පැමිණීමක්වත් නොදැක්කෙමි. සයනේ කරන ඉරියව්වෙන්ම දකුණු ඇලයට හැරී සිහියෙන්ම සිටියෙමි. වේලාව ගැන අදහසක් නැත. උදේ නිින්දෙන් අවදි වීමි. බොහෝ වේලාවක් හුස්ම කෙටිවීමක් නැතිව බාහිර සිතුවිලි වලින් තොරව සිටීම ගැන පුදුම සිතත් සමාන පුදුම සිතේ ශරීරයට තරමක වෙහෙසකර බවක් දැනේ. මේ පීඩාව වෙහෙසට මුහුණ නොදී මෛත්‍රී භාවනාවට අවතීර්ණ වී නිදා ගැනීමට තිබුණද එවැනි උත්සාහයක් ගත්තේද නැත. මේ සිදුවීම් ලෙඩක් නොවි මායාවක් නොවි සාර්ථක ප්‍රතිඵල ලැබිය යුත්තක් වේවා ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් ගෞරවයෙන් ආයාචනය කරමි. ඔබ වහන්සේට නිවන් සුවය සුවසේම අවබෝධ වේවා දෙපා නමදිමි. කියන්න විශේෂ දෙයක් නැහැ. ඒ කියන්නේ අපිට මේ මුලදී තමයි ඔය හිත අකමැති මේ කාරමුණක ඉන්න. දැන් ආනාපාන සතිය දෙද්දී ඉතින් අපි මුලදී ආනාපාන අරමුණ කියන්නේ බොහොම උදාසීන අරමුණක්. හිතට ඒකේ කිසි රසයක් නැහැ. ඉතින් හිත Tamanට රසවත් වෙච්ච අර කාම අරමුණු, දෝෂ දේශ අරමුණු විවිධාකාර අනෙකුත් අරමුණු ඔස්සේ දුවනවා. නමුත් හිතට අපි මේක ටික ටික ටික ටික උගන්වනකොට එයාට මේකේ රසය තේරෙන්න ගන්නවා. මේ අරමුණු වල තියෙන කංකරච්චලෙන් හිත මිදෙනකොට අරමුණු වල තියෙන ගෝසාකාරී බව, ඒකේ තියෙන අර මේ දරතය තේරෙන්න තේරෙන්න හිතට තේරෙනවා දැන් මේ ඊට වඩා බොහොම සැනසිලිදායක බවක් තියෙනවා මේ ආනාපාන අරමුණේ හිත තියන් ඉන්නේ කියලා. ඒක ටික ටිකම හිතටම තේරෙනකොට එයා පිට යන ස්වභාවය අඩු වෙලා එයාම ආනාපානෙ ඉන්න මේ උත්සාහවත් වෙනවා. එයාටම ඒක තේරලා එයාම ඉන්නවා. ඉතින් ඒ වගේ ගතියක් මේ ස්වභාවයක් තියෙන්නේ. ඉතින් ඕක ඉතින් එන්න එන්න තව තව වැඩි වෙයි. උනන්දුවෙන් කරගෙන යන්නයි තියෙන්නේ. ගරුතර ස්වාමීන් වහන්සේ නිරෝගී වේවා. තෙරුවන් සරණයි. මාගේ හදවත ආශ්‍රිතව දැනෙන හුස්ම රැල්ල ආස්වාසයේදී දැනෙන ප්‍රාශ්වාසයේදී අග තත්පරයක් වගේ කාලයක සිට සුළු වේලාවක් ප්‍රමාද වී ආස්වාසයට එන බවක් දැනේ. අවද මුළු ශරීරය පුරා විදුලි කොටන්නාක් මෙන් පාදයේ සිට හිස දක්වා පැතිරී යාමක් දැනේ. ශරීරයේ ඇතුළත කිති කැවෙන්නාක් වැනි ගතියක් දැනේ. එවිට වාඩි වී සිටීමට අපහසු නිසා ඉරියව් මාරු කර ගනිමි. ශරීරයේ තද ගතිය, උණුසුම් ගතිය, හුස්ම රැල්ලේදී ආස්වාසයේදී තද ගතියක්, හුස්ම රැල්ල ගොරෝසු බවක් දැනේ. ඇඟ උණුසුම් වී ශරීරයේ පුරාම හීන් දාඩිය දමා එය පහළට ගලා බසින වගක් දැනේ. මා ගැන අනුකම්පා කර වැරදි වැටහීමක් ඇද්ද ඉදිරිය ගැන වටහා දෙන සේක්වා ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කාගෙත් දන්නේ නේද මේ කියලා තියෙන්නේ පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන් තව ටිකක් එක මෑණිගෙන ස්වාමීන් වහන්සේ අසනීප වෙලා ගියා. ගියාද? ආ. මෑණිගෙද දන්නේ නෑ මම. ආහා. කාගෙද කියලා හොඳයි. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. මේ මොකද ඒ කියන්නේ දාඩිය දාන මේ ප්‍රශ්නයක් එන්න තරම් දෙයක් නැහැ. ටික අපහසුතාවයකින් කරපු බවක් තමයි තේරෙන්නේ. එහෙනම් සමාජයට අසනීප තත්ත්වයක් හින්දා මොකක් හරි අත්දැකීමක් ආවද දන්නේ හරි. දැන් බලමු අපි ඊට පස්සේ ඊළඟට ආයෙ ඔය වගේ ප්‍රශ්නයක් ආවොත් බලමු අපි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස මම පරයන්ක භාවනාවේ යෙදී ටික වේලාවක් භාවනා කරගෙන ගියෙමි මට ආස්වාස වාතයේ ඊතා හොඳින් නාස්පුඩු දෙකෙහි වදිමින් ඇතුල් වන සැටිත් ප්‍රාස්වාස වාතයේ නාස්පුඩු වලට පහතින් උඩුතොලට ඉහළින් ගැටීමෙන් පිටවන හැටිත් නිරීක්ෂණය කිරීමට හැකිවිය ආස්වාස වාතය සිසිල් බවද වේගය අඩු බවද ප්‍රාශ්වාස උණුසුම් වැඩි බවද පිටවීමේ වේගය වැඩි බවද නිරීක්ෂණය කිරීමට හැකිවිය. මෙසේ භාවනා වැඩිීමේදී කරදරකාරී ලෙස කකුල් වේදනාව හිරිවැටීම් වලලු කර අධික වේදනාව ඇතිවිය. වැඩ පවත් සමා වෙන්න. මැඩ පවත්වා ගැනීම ඊටාම අපහසු විය. නිතරම ශරීරයේ වරින් වර එක් එක් ස්ථානවල ක්ෂණික කැසීම් විදුලි වේගයක් මෙන් දැනේ. මගේ භාවනාවට මේ හරිම කරදරයක් බාධාවක් බව මා නිරීක්ෂණය කළෙමි. පින්වත් ස්වාමීන් වහන්ස උපදේශයක් ඔබ වහන්සේගෙන් අයද සිටිමි. අනිත් පැත්තේ තියෙනවා ස්වාමීන් වහන්ස ගරු ස්වාමීන් වහන්ස මා ඊටාම අපහසුයෙන් භාවනාවේ යෙදෙමි. ආස්වාසය හා ප්‍රාස්වාසය අතරමැදි කාලයක් මට නිරීක්ෂණය කිරීමට හැකිවිය. එම කාලයේ තප්පර 10ක් 12ක් පමණ ඇතැයි සිතමි. මා නැවත ප්‍රාස්වාසය ආරම්භ කළෙමි. එය ඊතා සිහින්ව නිහඬවම සිදු වූ වටහා ගතිමි. මෙසේ අතරමැදි කාලයේ සිහියෙන් පවත්වා ගැනීම ශරීර සුවතාවයට බාධාවක්ද එය භාවනාවට උපයෝගී කර ගැනීම සුදුසුද කරුණාවෙන් පහදා දෙන්න ගරු ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි. ඒකත් කාගෙද දැන්? <laughs> පොඩ්ඩක් ඉදිරිපත් වෙන්න පුළුවන්ද? කවුද මේ අමෙනි පොඩ්ඩක් කියන්න මේ පළවෙනි වතාවට වගේද? ඒ කියන්නේ මේ මේ ඒ තරම් භාවනා අත්දැකීම් නැහැ කරලා මේ පළවෙනි වැඩසටහනද? කියන්න මම නෑ නෑ කලින් ඇවිල්ලා තියෙනවා. මේ ඒ අවස්ථාවලදීත් මේ විදිහටම අපහසුතාවයන් තිබුණාද? තියෙනවා මට පවත්වාගෙන භාවනා කරන්න. කරනවා. මකර පුඩුවක වගේ වාඩි වෙලා එහෙම උත්සාහ කරේ නැද්ද? නෑ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ සමහර ලාවට අපි අර මෑණි ඔය ඉන්න ඉරියව්වෙන්මද වාඩි වෙලා උත්සාහ කරන්නේ. ඒ සමහර විට පොඩ්ඩක් බලන්න මේ ඔය මිටි පුඩුවක වාඩි වෙලා මේ කය ඍජුව තියාගෙන එහෙම උත්සාහ ගන්න බෑ මොකද අපි ඕන්ට වඩා අර දැන් ඔය වගේ ඉරියව්වක ඉඳද්දී මේ කියන්නේ ඇඟේ මේ උඩ කොටස ඉස්සරහට හරි පස්සට හරි නැවෙන එක වළක්ව ගන්නත් ඕනේ ඊළඟට නිින්ද යන එක වළක්ව ගන්නත් ඕනේ අර කයට පොඩ්ඩි මේ ටිකක් ආයාස කරගතියක් තියෙනවා පුළුවන් නම් එක්කෝ අර පාද දෙක නවලා ඒක උඩ ඉඳගෙන දැන් කවුදොත් තියෙන මේ මේ දෙවණියට ඉන්න මෑණියෝ හැමින් යන්නේ වගේ වම් පැත්තේ දෙවණියට ඉන්න මැනවින් අන්න ඒ වගේ ඉරියව්වකට පුළුවන් උත්සාහ කරන්න. අර කකුල් දෙක දිග කර දිගට දාලා ඉන්න ඉරියව්වේ ඒ තරම්ම කියන්නේ එකක් තමයි පහසෙන් නිින්ද යනවා. ඔය ඉරියව්වේදී. අනිත් එක ඔය ඉරියව්ව පවත්වන්න අපිට සෑහෙන්න මේ අ කියන්නේ අවධානයෙන් ඉන්න ඕනේ ඉරියව්ව නිකන් අර වැක්කිරෙන්නේ නැතිව වැටෙන්නේ නැතිව ඕක පවත්වන්න. එතකොට තව පැත්තකින් අවධානය වෙන පැති වලට යනවා. ඒ නිසා බලන්න පොඩ්ඩක් ඉරියව්ව වෙනස් කරලා. වුණාන්ස මම අර බංකුවේ තියලා කකුල් ටික දෙපසට නමලා වාඩි වුණා. ඔව්. මට විලොඹට තාම අපහසුයි. අපහසුයි. ඒකයි වයසේ වැරද්ද තමයි තියෙන්නේ. ඉතින් මේ අ පුඩුවක් පාවිච්චි කරලා බලේ නැද්ද? නෑ සම්මස්. මේ පොඩ පුඩුවකට වාඩිලා බලන්න මේ කියන්නේ අ විත්‍යයට හේතු වෙන්නේ නැතුව මුලින් උත්සාහ කරන්න. පුඩුවක් ඇඳි පුඩුවක් තියෙනවා නම් ඒත් ප්‍රශ්නයක් නැහැ. අනිත් එක ආනාපාන සතියට උත්සාහ කරන්නේ නැතුව පුඩුවක වඩලා කරනවා නම් බිම්බීම හැකිලිම වගේ දෙයකට හිත යොදලා බලන්නත් පුළුවන්. ඒ වගේ යම් යම් ක්‍රමවලට මේ උත්සාහ කරලා බලන්න මේ අ කියන්නේ අපිට සාමාන්‍යයෙන් ඉරියව්ව ටිකක් වෙලාවක් අඩුතරමින් පැය භායක්වත් එක දිගට තවත් ගන්න පුළුවන් ඉරියව්වක ඉන්න එක හොඳයි භාවනාවට. නැත්නම් අපි නිතර නිතරම ඉරියව් වෙනස් කරන්න ගියොත් අපිට අමාරුයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව කරන විට මුලදී මා වම දකුණ වශයෙන් මෙනෙහි කළෙමි. ඉන්පසුව ඔසවනවා, තබනවා, පහත් කරනවා, තබනවා වශයෙන් මෙනෙහි කරමින් සක්මන් කළෙමි. ඒ අවස්ථාවවලදී රූප හැපෙන විට තද ගතිය, වැලිවල රළු බව හා සියුම් බව, සීතල රස්ණය ගතිය හා තෙත වැලි ඇති විට ඇලෙන ගතිය වශයෙන් අද්දුටු වෙමි. දැන් මා යටිපතුලට පමණක් හිත තබාගෙන සක්මන් කරමි. අද දින සක්මනේදී මට වැටහුණේ ඉදිරියට යනවා වෙනුවට දැනුණ දේ නැති වී යන ස්වභාවයකි. හටගන්නා රූප දැනීම් සියල්ලම එතන එතනම නැතිවන ස්වභාවයකි. මේ පිළිබඳව උපදේශක් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි ඔබ වහන්සේට නිදුක් නිරෝගී භව හා දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරමි. ම්ම් කියන්නේ උපදෙසක් අවශ්‍ය නැහැ මේ වැඩේ කියන්නේ හොඳට කෙරීගෙන ගිහිල්ලා තියෙනවා. අපිට කියන්නේ ඕක නිරීක්ෂණය වෙනකොට අර ස්වභාවිකවම Tamanට මේක ඇතිලා නැතිලා යන ස්වභාවය වැටෙනවා නම් ඒකත් හොඳයි. හැබැයි ඕක අවශ්‍ය නම් අර අනිත්‍ය මිශ්‍ර වෙච්ච හැඟීමකින් මොකද බැලුවාම තව හොඳට පේනවා. දැන් ඇතම් කෙනෙක් ඉතින් සමානලාට අපි ඕක ඔහේ යෙදෙනවා නිකන් අර කරන්නම් වාලේ කරන්න කරනවා වගේ දෙයක යෙදුනට ඕක ඒ තරම් අහුවෙන්නේ හිතේ පොඩි උද්‍යෝගයක් ඇති කරගෙන මේක මේ අර අනිත්‍ය මුසු වෙච්ච බැල්මකින් ඒ දෘෂ්ටි කෝණයකින් ඕක බලනකොට හොඳටම වැටහෙනවා. මේක මේ වහම සිවුම පටන් ගන්නවා යම් යම් සුළු සුළු වෙනස්කම් වෙනවා ඊළඟට නැතිලා යනවා. ඔන්න නැවතත් ඊළඟ අපි තුමු යම් යම් කම්පන චංචල ස්වභාවයක් වේවා රළු ගති මේ සියුම් ගති වේවා ඒවත් ඉතින් බොහොම ওই විදිහට අර අර අනිත්‍ය මුසු වෙච්ච බැල්මකින් බලනකොට ඕක තවදුරටත් හොඳට හිතට කාවා දෙන්න ගන්නවා නිසා දැන් මේක ස්වාභාවිකවම Tamanට වෙලා තියෙනවනම් මේක බොහොම හොඳයි ඒ නිසා يعني මේක නැවත නැවත දකින්න ඕනේ මේක ඉතින් අර එක එක මොහොතක් එක එක සක්මනකෝක දැකලා ප්‍රමාණවත් නැහැ මේක නැවත නැවත වෙන්න ඉඩ අරින්න ඕනේ හොඳට මේක හිතට කාවා දෙන්න ඕනේ අස්පනා අපිට මේක බහුලීකృత වෙන්න ඕනේ. නැවත නැවත මේක අත්දකින්න සිය දහස් වාරේ. එතකොට තමයි අපේට තියෙන අර අපේ කල්ප ගණන් ගෙන ආපු අර නিত্য සංඥාව මැකිලා ගිහිල්ලා මේකේ තියෙන මේ අනිත්‍ය ස්වභාවය හොඳට හිතට කාවදින්න ගන්නෙ. ඉතින් මේක නැවත නැවත වෙන්න ඉඩ අරමින් මේ ගැන තේරුම් ගනිමින් යන්නයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මාගේ මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. කලින් වැඩසටහනකදී ඔබ වහන්සේගේ උපදෙස් ලබාගත් පරිදි සක්මන් භාවනාව සඳහාත් මම ආනාපානය යොදාගතිමි. එය මට පර්යංකයේදී වඩාත් පහසුවක් සලසයි. ස්වාමීන් වහන්ස ඇතැම් සක්මනකදී සක්මන් ඉරියව්ව මෙන්ම ආනාපානයද යොදා ගැනීමට මම යොමු වෙමි. එසේ වන්නේ මගේ අවධානය දෙකින් එකකට වඩාත් යොමු වීම නිසාය. ගැටලුව මෙසේ කිරීම නුසුදුසුද? කරුණාකර පාදා දෙනු මැනවි ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සාමාන්‍යයෙන් නම් අපි يعني ස්වාභාවිකවම සක්මන් භාවනාවේදී ආනාපානෙ වැටුණාට වරදන්නේ නමුත් අපි සක්මන් භාවනාවේ යෙදෙන අතර හිත ටිකක් ආයාසයෙන් මේ හුස්ම රැල්ල වෙත යොමු කරන්න හදනවා නම් ඒක තේරුම් නැහැ. අපි ඊට වඩා බොහොම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් සාමාන්‍යයෙන් බොහොම නිස්කලංකව මේ කයේ යටි කොටසට අපේ අවධානය යොමු කළා යටිපතුල් වලට දැනෙන දේ ඊළඟට පාද චලනය හරහා Tamanට දැනෙන දේ ඕවා ඕවා තුල අවධානය මේ නැත්තම් සතිය පිහිටුවීම තුලින් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. හැබැයි Tamanට ඔය දේ කරන අතර ආනාපානෙ වැටෙන්න ගන්නවා නම් ඒක අර අරමුණට වඩා බොහොම ප්‍රකට වෙනවා නම් අන්න ඒ අවස්ථාවේදී ආනාපාන අරමුණට ගියාට කමක් නැහැ. නිසා Taman තේරුම් ගන්න මේ සක්මනේ යෙදෙනකොට මොකද්ද Tamanට ප්‍රකට අරමුණ? ඒ ප්‍රකට අරමුණේ හොඳට හිත තියන්න. ප්‍රකට අරමුණ ආනාපානේ නම් කමන්නේ ආනාපානේ යම් ප්‍රමාණයක නිරීක්ෂණය කරන්න. ඒ නිරීක්ෂණය කරමින් ඉන්නකොට ආනාපානයට වඩා තමන් මේ මේ පාදවල චලනයන් ස්පර්ශ වීම ප්‍රකට වෙනවා නම් එතෙන්ට හිත යොදන්න. ඒකේ කියන්නේ අරමුණ මාරු කරා කියලා සතිය අඛණ්ඩව තියෙනවා නම් වරදක් වෙන්නේ නැහැ. ගෞරවනීය මෑණියන්ගේද මේ ඔය ප්‍රශ්නේ කාගේද නැහැ. මෑණියන්ද? ආ මට හිතුණා. මේ <laughs> කිසි ගැටලුවක් නැහැ අරමුණ මාරුණා කියලා සතිය අඛණ්ඩව තියෙනවා නම් ඒකේ වරදක් වෙන්නේ නැහැ. ගෞරවනීය ස්වාමින් වහන්සේ පැයකට ආසන්න කාලයක් සක්මන් කිරීමෙන් පසු පර්යංකයේ හිඳ ආනාපානය සතියට සිත යොමු කරමි. සක්මනේදී මෙන්නෝ පර්යංකේදී සිතුවිලි ගලායම අධිකය. මේ සිතුවිලි අතර ඊතා පැරණි සිද්ධීන් සහ දේශසහගත සිතුවිලි බහුලය. සතුට සොම්නස දනවන අවස්ථා හෝ සිද්ධීන් සිහිපත් වීම ඊතා විරලය. දේශසහගත සිතුවිල්ලක් ඇති විට ඒ ඔස්සේ සිත දිගටම ක්‍රියා කරන අතර හදිසියෙම මම භාවනා කරනවා නේදයි සිහිපත් වී නැවතත් ආනාපානයේ සතිය පිහිටුවමි. ඒත් ඒ ඊතා සුළු කාලයකට යසිතුවිලි සහ ආනාපානයේ අතර ඇත්තේ බලවත් සටනක් බව පැහැදිලිය. ශාරීරික වේදනාවලින් එතරම් බාධාාවක් නොමැත. මේ මාගේ පුහුණුව කරගෙන යන යාමේදී මා අත්දකින්න දේවල්ය. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. ඔක්තින් කියන්නේ සාමාන්‍යයෙන් ඔය හැමෝගෙම කියන්නේ මුලදී පටන් ගනිද්දී මේ ඔය ප්‍රශ්නේ තියෙනවා. ඒ හින්දා දැන් ඔය අනිත් මේ මෑණිවරු මේ අනිත් කට්ටියෝග මේ විස්තර කරද්දී ඔක්කොම හොඳයි කියලා කියද්දී අධෛර්යයටපත් වෙන්න එපා මේ මේ ඒගොල්ලෝ මේ වාඩි වුණ ගමන් ඔක්කොම ටික හරි ගිහිල්ලා කියලා. ඉතින් Taman තේරුම් ගන්න තියෙන්නේ මේක තමයි හිතේ ස්වභාවය. මොකද අපේ හිතේ ස්වභාවය එක්කෝ ඇලීමක් නැත්නම් ගැටීමක්. ඔය දෙක තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. එක්කෝ ඉතින් මුලා වෙලා අරමුණු ඔස්සේම දිගට දුවමින් දුවමින් පැටලි පැටලි ඉන්නවා. ඉතින් එහෙම අරමුණු වල ඇලෙන, ගැටෙන, මුලා වෙන හිතක් තමයි දැන් අපි මේ හදන්න හදන්නේ. ඉතින් අපිට එක පාර්ටම ඉතින් දවසෙන් දෙකෙන් නම් කොහොමත්ම මේක කරන්න බෑ. ඉතින් වීරයවන්තව දැන් Tamanට තේරෙලා තියෙනවනේ දැන් යම් අවස්ථාවක ඔන්න දේශසහගත සිතුවිලි වල පැටලලා හිටියා. පැටලිලා ඉන්න බව තේරුණා. දැන් කලින් තරම් අර ඒකේ ඔස්සේ ගිහිල්ලා ගහන්න බනින්න දැන් යන්නේ. අන්න දැන් අපි සීලයෙන් සංවරලා තියෙනවා. ඒ බව හිතලා සතුටු වෙන්න. ඊළඟට පැය ගණන් තිස්සේ මේක ගැනම හිත හිතා ද්වේෂයෙන් දැවි දැවි ඉන්නෙත් නෑ. දැන් ඔන්න විනාඩි ගාණයි විනාඩි ගාණක් හැබැයි අහු වුණා. ද්වේෂයට අහු වුණා. අපි තුන් විනාඩි 5ක් අහු වෙලා හිටියා. ඔන්න ද්වේෂයම අතරමං වුණා. ඔන්න දැන් විනාඩි 5කට පස්සේ තේරුණා දැන් මේ ඉන්න ඕන අරමුණ අරමුණේ නෙමෙයි ඉන්නේ. ඉතින් නැවත තමන්ට මෙහෙම හිටියානේ කියලා ආයි ඕකට පසුතැවිලි වෙන්න අවශ්‍ය නැහැ. තමන්ට යම් අවස්ථාවක නම් තේරුණේ දැන් ද්වේෂ අරමුණකේ ඉන්නේ මට දැන් ඉන්න ඕනේ ආනාපානිය කියලා තේරුණා නම් අන්න එතන ඉඳන් සතුට ඇති කරගෙන ආනාපානිය යන්නයි තියෙන්නේ. මේ වගේ නැවත නැවත ඉතින් අරමුණට ගන්න අවශ්‍යයි. මූල කර්මස්ථානයට ගන්න අවශ්‍යයි. අපේ සතිය ටික ටික ටික ටික ක්‍රමානුකූලව වර්ධනය වර්ධනයනවත් එක්ක මේ දේශ අරමුණු වේවා, රාග අරමුණු වේවා, මෝහ අරමුණු වේවා ඕනම බාහිර අරමුණක ඉන්න කාල පරතරය ටික ටික අඩු වෙනවා. අඩු වෙලා සතියෙන් පෙන්ලා දෙනවා. සතියෙන් පෙන්ලා දෙනවා. ඔන්න දැන් ඉන්නේ වැරදි තැනක. පෙන්ලා දීපු ගමන් ඔන්න නැවතත් අපි මූල කර්මස්ථානයට ගන්නවා. ඉතින් ඔය දේ ධෛර්යමත්ව කරන්න, වීරය ඇති කරගන්න මුලදී සෑහෙන ඉතින් වීරයකින් මේ දේ මේ නොපසුබස්නා වීරයකින් මේ දේ කරන්න අවශ්‍යයි. ඒ කරගෙන යනකොට හිත මෙල්ල වෙනවා. ඉතින් ඒකේ ඒක විශ්වාසය ඇති කරගන්නයි තියෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ මා ආනාපාන සතිය වඩන කෙනෙක්මි. ආස්වාස හා ප්‍රාස්වාස රැල්ලේ මුල මැද අග හොඳින් පෙනේ. සමහර අවස්ථාවල සිත පිටතට යයි. නැවත මූල කර්මස්ථානයට සිත පැමිණේ. සිතුවිලි ආවත් ඒ දෙස බලා සිටිමි. මේවා මගේ නොවන බව හැඟේ. මේ අවස්ථාවල සතියෙන් හිඳිමි. නමුත් කොපමණ වේලාවක් සිටියත් සමාධිගත වීමක් නැත. වටපිට ශබ්ද ඇසේ. ඒ ගැන හිතට වදයක් නැත. සතියෙන් සිටියත් සමාධියක් නැත. සමහර වේලාවට සිත පිටතට යයි. එම සිතුවිලි සමග කතා ගොතයි. නමුත් ටික වේලාවකින් සතිය පැමිණේ. නමුත් මාහට සමාධියක් අසලකවත් නැත. ගරු ස්වාමීන් වහන්සේ උපදේශ පතමි ඔබ වහන්සේට තෙරුවන් සරණ. කීයක් හරි දීලා හරි ගන්න වෙනවා දැන්. ඒ කියන්නේ දැන් ඔතන මේ කියන්නේ අපිට ඕක මේ කියන්නේ හේතු සම්පාදනය කරන්නයි අවශ්‍ය. අපිට මේ උමනා කරන්නේ සමාධිය උනාට ඒක මේ අපි ඉල්ලවු පමණින් හම්බ වෙන එකක් නෙමෙයි. ඒක උමනා මේ කියන්නේ අපිට කරන්න තියෙන්නේ සතිය ටික ටික අඛණ්ඩ වෙනකොට සතියේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි සමාධිය ගොඩනගන්නේ. ඒක තේරුම් ගන්න අවශ්‍යයි. අපිට ලොකු උමනාවක් තියෙනවා. නමුත් හේතු ටික තාම සම්පාදනය වෙලා නැහැ. අපේ يعني තාම මේ අපි දු දැන් මූල කර්මස්ථානයේ වශයෙන් ආනාපානය වඩනවා කියලා කියලා තියෙනවා. ඉතින් තාම දැන් කල්පනා කරලා බලන්න මේ ඊළඟ වාරෙදී පරීක්ෂා කරලා බලන්න Tamanට හුස්ම රැලි කීපයක් කීයක් එක ළඟ ළඟ හුස්ම රැලි කීයක සිහිය පවත්වන්න පුළුවන්ද? අපි දුමු හුස්ම රැලි 5ක සිහිය පවත්වන්න පුළුවන් කියලා. ඊළඟ පාර උත්සාහත් වෙන්න හුස්ම රැලි 7ක. ඊළඟට ඔන්න 10ක. ඊළඟට 15ක. ඒ කියන්නේ එක ළඟ ළඟ එක ළඟ ළඟ හුස්ම රැලි 15ක් හිත වෙන වෙන බාහිර අරමුණු වල අතරමං නොවි එක දිගට පවත්වනවා. ඔන්න ඔය වගේ මේ කරන්න පුළුවන් මට්ටමේ يعني පහසු ඉලක්කයක් තියාගන්න ලොකු අරමුණක්, يعني ලොකු සමාධියක්, මාර්ගඵලයක්, ධානයක් අපි පතන්න ගියොත් නම් මේ වැඩේ අවුල් වෙනවා. ඒ නිසා තේරුම් ගන්න, يعني එතකොට හිතට තවත් බරයි. මේ තාම මේ කියන්නේ මොන්ටිසෝරි පන්තිේ නම් ඉන්නේ අපි විශ්වවිද්‍යාලය ගැන හිතන්න ගියොත් තේරුම් ගන්නෑනේ. අන්න ඒ වගේ තත්ත්වයක් තියෙන. ඒ නිසා තේරුම් ගන්න මේ තාම හිත බොහොම පුංචියට පටන් ගන්න කෙනා. ඉතින් ඒ ඔළුව ඔළුව අත ගාලා දැන් පොඩ්ඩක් නැගිටවන්නයි තියෙන්නේ. මේ ලොකු දේවල් කියන්න යන්න, පෙන්වන්න යන්න, ඉල්ලන්න යන්න දෙන්න එපා. මේ ඊළඟ වාරයේදී බලන්න මේ දැන් ඔන්න මට මේ පරයන්කේ හුස්ම රැලි පහක් බලන්න උනා. ඊළඟ එකේ මම 10ක් බලා ගන්නවා. ඊළඟ එකේ මම 15ක් බලනවා. ඒ වගේ බොහොම සරල ඉලක්කයක් දෙන්න. එතකොට හිත ওই වැඩේ කරලා දෙයි. එතකොට දන්නේම නැතුව තමන් සමාධියටපත් වෙයි. ওই විදිහට තමයි යන්න තියෙන්නේ. නැත්නම් මේ සමාධිය අරමුණ කරගන්න එපා. සමාධිය ඉලක්කය කරගන්න එපා. ඒක ඇවිල්ලා මේ සතිය හොඳට දියුණු වෙනවත් එක්ක ලැබෙන ප්‍රතිඵලයක්. හරි. ස්වාමීන් වහන්සේ අවසාන ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්සේ හොඳට භාවනා කරගෙන ආපු මට gedara අයගෙන් ඇති වුණ ප්‍රශ්නයක් නිසා භාවනා කරනකොට ඒවා නිතර මතක් වෙයි. ඒ යටපත් කර ගැනීමට උපදෙසක් දෙනමෙන් ඉල්ලා සිටිමි. මේ ප්‍රශ්නේ දන්නේ නේද මේ මම ඉතින් ආරන්න ඉන්නේ. ඉතින් මට ගෙදෙට්ට ගිහිල්ලා නම් ප්‍රශ්න විසඳන්න බැරි වෙනවා. මේ විස්තර කරන්න පුළුවන් නම් ඉතින් යමක් උදව්වක් කරන්න පුළුවන්. කාගෙද දන්නේ ප්‍රශ්නේ. ඒත් මේ සමාජයට අර අසනීප වෙලා ගියේ එක්කිනාම දන්නේ. නෑ අර ඔක්කොම account එක යන්නේ අසනීප වෙච්ච එක්කනට නේගයි. මේ ඉතින් ගෙදර ඇයට ඉතින් අර පේන්න අපේ ලොකු සානාසරන් කියන්නේ අඟවන්නවත් යන්න එපා. තමන් භාවනා කරන බව ගෙදර ඇයට අඟවන්නවත් යන්න එපා. එතකොට තමයි ගෙදර අය ප්‍රශ්න දාන්නේ. තමන් අර පරණ විදිහටම මේ ඉන්නවා. ඒ කියන්නේ පරණ විදිහටම ඒගොල්ලොත් එක්ක අල්ලාප සල්ලාපෙත් පොඩ්ඩක් හරි යෙදিলা අර ඒ තමන්ගේ කටයුතු තියදෙනවා. මේගොල්ලන්ට හොරෙන් වගේ තමන් මේ භාවනාවත් කරනවා. අපි අර ඕන්ට වඩා අපි ඔන්න මම දැන් භාවනා කරනවා කට්ටියම සද්ද වහලා ඉන්න කියලා කිව්වට ඉතින් මේ <laughs> එතකොට අනිවාර්යෙන් කට්ටිය මේ මේ එනුම් පද කියනවා. ඉතින් ඊළඟට අපිට මේ විවිධාකාර විදිහට කරදර කරන්න එනවා. ඊට මීට වඩා බොහොම නිකන් මගහැරලා මේ කොහොම හරි අර බේරිලා තමන්ගේ වැඩේ කරන්නයි තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ අනිත් අය ඉතින් අපිට වගේ මේ මේ හුස්ම රැල්ල දිහා බලාගෙන කැමති අය නෙවෙයි ඉන්නේ නේද? ඒ අයට ඉතින් ටීවී බලන්න ඕනේ. ඉතින් අල්ලාප සල්ලාප වලේ දෙන්න ඕනේ. ඉතින් ඔය ඔක්කොම කරන්න ඉන්න කැමති අය තමයි ඉන්නේ. තමන් තමයි තීරුම් අරගෙන යාන්තම් ගොඩ එන්න උත්සාහ කරන්න තියෙන්නේ. නිදාගත්තට පස්සේද? භාවනා කරන්න, ගෙදර ලෙඩ මී වගේ මුලට වෙලා නිදාගන්න කියලා ඒක තමයි. අර ෂේප් න්‍යාය කියලා තියෙන එකක්. ෂේප් න්‍යාය ප්‍රායෝගික කරන්නත් පුළුවන්. මේදී කොහොමද ආන්තන් අර වැඩෙන් ෂේප් වෙලා යන්නේ කියලා. ඉතින් ඕවා ඉගෙන ගන්න වෙනවා කොහොමද කරන්න කියලා. මේ තුන්වෙනියට ඉන්න මෑණියෝ අර ඊයේ උපදේශ උත්සාහ කළ බැලුවද? පොඩ්ඩක් මයික් එක දෙන්නකෝ මේ තාමත් අර භාවනා කරගෙන යනකොට මේ කය සහැල් වෙලා ආලෝක වගේ ඇවිල්ලා ඒක නිකන් ඉන්නා වගේ දතියද තියෙන්නේ කොහොමද අද තත්ත්වේ? ස්වාමීන් වහන්සේ අද මං අර ඒකට වෛර කරා වගේ වුණා මේ මම පහුගිය දවස් ටිකේ මට අර ලොකු දානයක් තිබ්බා ඒකට වෙහෙසුණා ඒ දවස් ටිකම මේ අද මං ඒක මේ හිතලා මේ හිතලා ඒ කියන්නේ මේ මේ මට මේ මේ මට කිසිලම ආවේ අර බෝධිය ළඟදී මේ චය ඉතින් මං අද එතෙන්ද ගිහිල්ලා හිතලා ඒක ගන්න යනකොට මට දැනෙනවා ඒක එහෙම වෙනවයි කියලා නෑ එහෙම හිතලා ඉතලා සක්මන් කරලා මට මේ බෝධිය ළඟදී මෙහෙම කියලා මං කයට හිත තියාගෙන ඉන්නකොට මට දැනුණා මේ එතකොට වෙලා ඉවරුණා මං පල්ලෙහාට ආවා ස්වාමීන් වහන්සේ දැන් පරයන්ක භාවනාවේ යෙදෙන්නේ කොහොමද පරයන්කේ මේ මේ වරණාසයට නෑ මං දැන් මෙතන කියලා හිතලා මේ කයට හිත තියාගෙන ඉන්නා ඒ හිත තියාගෙන ඉන්නකොට හිතට يعني හිතේ අරමුණු වශයෙන් මුළු කයමද අරමුණු වෙන්නේ. මුළු කයම අරමුණු වෙනවා. ඒකේ සමරක් වෙලාවට අර මේ මොකක් හරි දැන් චොක්ලට් එකක් කාලා නිකන් කියලා වගේ වුණොත් ඒක අරමුණු වෙනවා අර නිකන් හැමුරා වගේ නිකන් ඒ රසයට මේ රසයට එනවා. ඒ යනවා හිත. අර ඒක කෝකද කියන්නේ මම්ම දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. කයට හිත දාන ඉන්නකොට හිත යන්නේ නැද්ද? හිතනේ. Tamanට වැටහෙන්නේ නැද්ද? ආනාපාන සතිය හරි පිම්බීම හැකිලිම හරි ඒ වගේ දේවල් දේවල් වලට හිත ගිහිලා නැද්ද මීට කලින්? ආනාපාන සතිය හෝ පිම්බිම හැකියි. වගේ දේවල් වඩලා නැද්ද? නෑ ආනාපාන සතිය වැඩුවට දැනෙන්නේ නෑ. ඒක ගොඩාක් ඒකටම තමයි මහන්සි වෙන ස්වාමීන් වහන්සේ. ඒකට සෑහෙන මහන්සි වුණා. සෑහෙන මහන්සි වුණා ස්වාමීන් වහන්සේ. මම මේ අවුරුද්දම සිල් ගත්තා මේ මේ මට මේ සීලිය අඩුවක් තියෙන නිසා gedara උපෝසත් සීල සීලය ගත්තා මේ ආනාපාන සතිය වඩා ගන්න. එතකොට ඒ කියන්නේ ඊට පස්සේ පිම්බි මහැකලේ එහෙම උත්සාහ කළ බැලුවේ නැද්ද? ඒ ඒ භාවනා ක්‍රමයට යන්න බැලුවේ නැද්ද? ඒක බැලුවේ නෑ මම ඒක ගැන දැනගෙන හිටියේ නෑ පිම්බි. එතකොට දැන් අර කය හොඳට සැහැල් වෙලා නිකන් ආලෝකවත් වෙලා වගේ ඒ දේ එන්නේ තමන් ඔය කයට නිකන් හිත තියාගෙන ඉන්නකොටද? කය කය හිත තියාගෙන. ඊයේ කිව්වනේ දර මෛත්‍රී භාවනාව වැඩුව කතාවක් කිව්ව නේද නැද්ද? මෛත්‍රී නෑ මං සිත පිට ගියොත් මෛත්‍රී භාවනාව ඒ වගේ එහෙමත් කරනවා. අර මේ මේ මෙහි ඇවිල්ලා නම් මෛත්‍රී භාවනාව කරේ නෑ. ඔව්. එතකොට දැන් කයට හිත තියාගෙන ඉන්නකොට ඒ කියන්නේ වෙන වෙන අරමුණු වලට හිත දුවන්නේ නැද්ද? යනවා. යනවා. යනවා අපහු මං කයට ගන්නවා හිත. ආ තාම කියන්නේ අරමුණු වලට දුවනවා. අරමුණු වලට දුවනවා. අරමුණු වලට කියන්නේ ම්ම් කියන්නේ කොච්චර විතර වෙලා අරමුණු වල ඉන්නවද? මේ ගිහිල්ලා මේ දැන් මොකක් හරි දැන් අර ගෙදර මොනවා හරි අර මොනවා හරි එහෙම වුණා කියලා කියන්නකෝ. ඔව් ගෙදර ඉන්නකොට ටිකක් වැඩි අරමුණු යනවා. මෙහි එනකොට ඒක ටිකක් ඔව් දැන් අරමුණු වලට ගියා කියලා හිතන්නකෝ. අරමුණු වලට ගියාම කොච්චර විතර වෙලා ඒ අරමුණේ ඉන්නවද? වෙන වෙන අරමුණු වල ඉන්නවද? ආයි මෙතෙන්ට එන්න කලින්. එච්චර වෙලාවක් ඉන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මට දැනෙනවා ගියා කියලා. විනාඩි 5න් එනවද? ඔව් විනාඩි 5ක් වගේ ඉක්මනට එනවා. වගේ යනවා. ඔව්. ආහා. එහෙමනම් තව يعني වෙන භාවනා කර්මස්ථානෙහි යන්න වෙනවා. ඒක තමයි ශරීරසි මම ඔක අද ඔබ වහන්සේගෙන් ආන්නේ කියලා කිව්වා මම දැන් මොකද කරන්න කියලා. ඔව්. දැන් කයට මේ හිත යොදාගෙන ඉන්නකොට ආනාපාන සතිය දැන් උත්සාහ කළා තරම් සාර්ථක වුණේ නැති හින්දා පිම්බිම හැකිලිම මේ කර්මස්ථානේ යන්න පුළුවන්. බලන්න දැන් දැන් කයට හිත යොදාගෙන කය අරමුණු කර ඉන්නකොට මේ උදරයේ කියන හුස්ම ගැනීමේ ක්‍රියාවලියත් එක්කම උදරය පිම්බෙනවා. ඒක තමයි දන්න දෙයක් නෙමෙයි. උදරේ පිම්බෙනවා හුස්ම ගන්නවත් එක්ක ඊළඟට හුස්ම පිට වෙනවත් එක්ක උදරේ හැකිලෙනවා. දැන් උදරය පිම්බෙන අවස්ථාවේදී පිම්බෙනවා කියන එක පොඩ්ඩක් හිතෙන් ලේබල් කරන්න, නෝට් කරන්න. පිම්බෙනවා හැකිලෙනවා, පිම්බෙනවා හැකිලෙනවා කියලා ඔය දේ බලන්න හිත කියන්නේ බාහිර අරමුණු වලට යන්න නොදී ඔය අපි තුමු විනාඩි 10ක් එක දිගට එක ළඟ ළඟ පිම්බීම හැකිලීම් 10ක් පිම්බීම හැකිනීම 10ක් ඔන්න පිම්බෙන අවස්ථාවේදී ගාන්ට ඒ අරමුණේ හොඳට දැනෙන අවස්ථාවේදී පිම්බෙනවා කියලා ඉතින් මෙනෙහි කරනවා. ආය හැකිරෙනකොට හැකිරෙනවා කියලා මෙනෙහි කරනවා. ආය ඊළඟ අවස්ථාවේ පිම්බෙනවා හැකිරෙනවා. පිම්බෙනවා හැකිරෙනවා. බලන්න මුලින්ම මුල් අධිය රෝග. මුල් අධියේදී ඕක උත්සාහ කරලා බලන්න Tamanට හොඳට දැනෙනවා දැන්. කියන්නේ කයේ යට තමයි මේ අවධානය තියෙන්නේ. දැන් උඩ ආනාපාන පැත්තේ නෙමෙයි. මේ උදරයේ කොටසේ තමයි දැන් අවධානය පවත්වන්නේ. එතකොට ඒ දේ හොඳට සාර්ථක වුණා නම් බලන්න අපිට 10ක් පිම්බීම හැකලින් වාර 10ක් Tamanට අහුණා නම් ඊළඟ අවස්ථාවේදී පිම්බීම හැකලින් වාර 15ක් වෙනකන් අල්ල ගන්නවා. ඊළඟට 20ක් වෙනකන් අල්ල ගන්නවා. ඔහොමත් ඕකත් සාර්ථක වුණොත් ඊළඟට අපි ඊළඟ දවසේ බලමු. ඒ කියන්නේ ඊට පස්සේ ගානට මේ පිම්බීමක් පටන් ගන්න තැන ඉඳන් ඒක කොහොමද වර්ධනය වෙගෙන යන්නේ. ඒකෙම හොඳට අවසන් වෙනකම්ම ඒකෙම බලනවා. ඊළඟට ආයි හැකිලීමක් අවසන් වෙනකම් බලනවා. අන්න ඒ විදිහට පටන් ගැනීම ඉඳන් අවසාන වෙනකම් බලනවා. ওই විදිහට අර ආනාපාන සතියේ බොහොම මේ සමගාමී විදිහට ඔකත් යන්නේ. ඉතින් ওই කර්මස්ථානේ පොඩ්ඩ පුහුණු කරන්න ගන්න. එතකොට අර ඒ කියන්නේ අරවා ගියාට තාම මේ පැත්තේ මේ යම් යම් දේවල් තියෙනවා දිනු වෙන්න. ඔව්. ඒක තමයි. ඔව්. බැටරිය බහලා. ආ. බැටරි බහලාද මොකක්ද? ස්වාමීන් වහන්සේ මේ දැන් මෙහි ඉන්නකොට හොඳට භාවනාව හොඳට වැටලා යනවා මට දැන් ඔබ ලොකු ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාව එක හඬින් අහගෙන ඉන්න පුළුවන් කොහෙටවත් හිත පැයම ඒ වගේ දැන් ගෙදර ගිහපුවාම ඒවා මේ ඒක වෙනවා ඒක ඒක සාමාන්‍යයෙන් අපි ගෙවල් වලට ගියාම අරමුණු වැඩි ඉන්නේ ඉතින් අර ඒ මේ මේ මේ තියෙන අවස්ථාව මෙතනදී ගන්න හරි අමාරුයි. ටිකක් සෑහෙන දුරකට පුරුදු වෙනකන් ඉතින් අමාරුයි. ඉතින් බලන්න මේ මේ තේරුම් අර යන ඒ පැත්තට ගියාට මේ ඉස්සෙල්ලා බේසික් එකේ ලොකු අඩුවක් තියෙනවා මොකක්ද කියන එක. ඒක තමයි. මේ මමත් හිතුවේ අතනට ගිහිල්ලා කෙලින්ම සිතුවිලි වලින් තොරව හොඳට සතිමත්ව ඉන්න පුළුවන් නම් තමයි අර ඊයේ කියපු දේ කරන්න පුළුවන්. ඒ ඒ <laughs> ඒක කියන්නේ දැන් වෙන අරමුණු වල ගිහිල්ලා විනාඩි 5ක් විතර ඉන්නවා කියන්නේ තාම මේ මට්ටම් වලට ඇවිල්ලා නැහැ. ඉතින් පොඩ්ඩක් ඔය වගේ කර්මස්ථානයකින් අපි මුලින් නම් යමු. එතකොට පිම්බි මහකලම කර්මස්ථානයේ මේ ඔය විදිහට පටන් ගන්න පටන් අරගෙන අපි හිත බලමු නැවතත් කොහොමද තොරතුරු කියලා. හොඳයි. හොඳයි. තව විනාඩි 10ක් වගේ තියෙනවා කාට හරි ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන් නැත්නම් අර ස්වාමීන් වහන්සේ. ඔව්. ආනාපාන සති භාවනාව කරන. කරගෙන යනකොට ආන ආශ්වාසය ඉවර වෙලා ප්‍රශ්වාසය පටන් ගන්න කලින් අතර ગેප් එකක් නැත්නම් අර හිස්තනක් ඔව් දකින්න ඔව් ඉතින් ඒක පෙනුන කලක් තිස්සේ ප්‍රශ්වාසය ඉවර වෙලා ඊගාව ආශ්වාසයට කලිනුත් හිස්තනක් දකින්නවා හ්ම් ඒ ඒ ગેප් දෙකේ නෑ අලුතින් තේරුණ එකක් ප්‍රශ්වාසය ඉවර වෙලා ආශ්වාසයට ඊගාව ආශ්වාසයට අතර තියෙන ગેප් එක ආශ්වාසය කෙලවර ප්‍රශ්වාසයේ පටන් ගන්න ඉස්සෙල්ලා තියෙන ගැප් වලට බොහෝම කුඩා බවක් දැන් ඉක්මනටම ඉක්මනටම ප්‍රස්වාසය ඉවරුණු ගමන් මම ආස්වාසය පටන් ගන්නවා. ආස්වාසය ඉවර වෙලා ප්‍රස්වාසය පටන් ගන්න හොඳ පැහැදිලි ගැප් එකක් තියෙනවා. ඒ ඒකේ මොන හරි ඒකේ වරදක් නැහැ. ඒ කියන්නේ <clears throat> ඔය දෙක සමානයි කියලා නීතියක් නැහැ. ඒ කියන්නේ ඕක Tamanට ඉතින් වැටෙන ආකාරය තමයි. ඒකේ වරදක් නැහැ. ඉතින් හොඳට හිත පවත්වන්න. ඒ කියන්නේ ගැප් එක කියන්නේ ඒක කොටසක් විතරයි. ආස්වාසේ ආස්වාසේ පටන් ගැනීමේ හොඳට හිත පවත්නවා. ඒක බොහොම සියුම්ව පටන් ගන්නවා. ඔන්න ටිකක් රළු වීගෙන යනවා. ඔන්න ඊළාට ආයෙ සියුම් වෙලා අවසන් වෙනවා. ඔන්න ગેප් එකෙත් ඔන්න හිත තියාගෙන ඉන්නවා. ඔන්න ආයෙ ප්‍රස්වාසය පටන් ගන්නවා. ආයෙ ඒක රළු වෙනවා. ආයෙ අවසන් වෙනවා. ආයෙ ગેප් එකක් කරනවා. ඒ ગેප් එකෙත් හිත තියාගෙන ඉන්නවා. මේකේ අර නූලේ තියන් ඉන්නවා වගේ මේක සමබර කරගෙන හිත තියන්නයි අවශ්‍ය. මේක මේ කොයිකද දිග කොයිකද කොට කියන එක එහෙම ඒතර ප්‍රශ්නයක් නෑ. නෑ බර මුලදී එහෙම දැනුන්නේ දැන් අලුතම දැනෙන නිසා මං හිතුවා ඒකේ වරදක් නෑ. ඒ කියන්නේ දැන් දැනුනේ තව සතිය සියුම් මුන් නිසා. සතිය තියුණු වුන නිසා. ඒකේ වරදක් නෑ. ඒ කියන්නේ සතියේ දියුණු වීම තමයි වෙලා තියෙන්නේ. වරදක් නෑ වෙලා. ඔව්. හොඳයි. එහෙනම් අපි අදට අපේ ධර්ම සාකච්ඡාව සමාප්ත කරමු. අපි රැස් කරගත්තා වූ සියලු කුසල් දෙවියන් ඥාතීන් ඇතුළු සියලු දෙනාට අනුමෝදන් කරමු.